පතතං සෙත්තා විඥානිපත තං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවද තං වරෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි දැන් මේ සෑම දිනාම සූදානම් වන්නේ තුන් ලෝකේටම පිහිටවන්නට ලෝ පහළ වී වදාළ ශාන්තිනායක ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජාති ජරා දුක් වලින් පීඩා විඳින සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා ධම්පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුල්ලාගේ බලාපොරොත්තුව සූදානම. මහා මංගල සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා කාලේන ධම්ම ශ්‍රවණං ඒ සම්මංගල මුත්තමං. සුදුසු කාලයේ බණ ඇසීම උතුම් මංගල කාරණයක්. ඒ අනුව ඒ සඳහා දැන් සුදුසුම කාලයක් තමයි මේ කාලය. එනිසා මේ කාලය තුලදී බොහෝම සිහිනුවණින් යුක්තව සතෝ සම්පදානකාරීව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අනන්ත මාහිමියන් වහන්සේට මෙන්න මෙහෙම දේශනාවක් කරනවා අන්දක වින්ද කියන සූත්‍රයේදී. නකෝ ආනන්ද පරේසන් නකෝ ආනන්ද සුකරම් පරේසන් ධම්මං දේසේතුම් ආනන්දය මේ අනිත් අයට බණ කියනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේක බොහොම අමාරු කාර්යයක්. පරේසංඥානන්ද ධම්මං දේශෙන් තේන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා පරේසං ධම්මෝ දේශේතබ්බෝ ආනන්දය අන් අයට ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ වික්ෂුන් වහන්සේ කරුණු පහක් හිතේ දරාගෙන අනිත් අයට බණ කියන්නට ඕන මොනවද මේ කරුණු පහ ආනුපුබ්බි කතං කතෙස්සා නීති පරේසං ධම්මෝ දේශේතබ්බෝ පරියාය දස්සාවි කතං කකෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ අනුද්දේතං පටිච්ච කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ න ආමිසන්තරෝ කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ අත්තානංච පරංච අනුපාච්ච කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේතබ්බෝ ආනන්ද මෙන්න මේ කරුණු පහ හිතේ දරාගෙන දේශකයන් වහන්සේ බණ කියන්නට ඕනේ මොකක්ද මේ පළවෙනි කාරණය? ආනුපුබ්බිකතං කතේ සාමීති. ඒ කියන්නේ යම් කිසි මාත්‍රකාවක් මාත්‍රකා කළා නම් ඒ මාත්‍රකාවට අනුව පිළිවෙලෙන් යුක්තව ධර්ම දේශනාවක් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන බණ කියන්නට ඕන. ඒක පළවෙනි කාරණය. ඊළඟට පරියාය දස්සාවි කතං කතේ සාමීති කියලා කියන්නේ ඒ මාත්‍රකාවට ගැළපෙන උදාහරණ උපමා දක්වමින් ධර්ම දේශනාව පවත්වනවා කියන අදිෂ්ඨාණයෙන් බණ කියන්නට ඕන. අනුද්දේතම් පටිච්ච කතං කතේසාමීති කියලා කියන්නේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව බණ කියන්නට ඕන. අහන ශ්‍රාවක පින්නතුල්ලාට පින්නතුල්ලා කෙරෙහි පුදුම කරුණාවක් මෛත්‍රියක් උපදවාගෙන බණ කියන්නට ඕන. ඊළඟට න ආමිසන්තරෝ කතං කතේසාමීති පරේසන් ධම්මෝ දේසේ තබ්බෝ මට මේ ධර්ම දේශනාවෙන් මේ මේ විදිහේ කීර්තියක් ලැබෙනවා. ඒ වගේම මට මේ දේශනාවෙන් මෙන්න මේ මේ දේවල් පිළිකර ලැබෙනවා. එන්න එහෙම හිතන්නේ නැතුව බොහොම निराமிස ප්‍රීතියම निराமிස निराද්‍යාසයෙන්ම යුක්තව බණ කියන්නට ඕන. ඊළඟට දැන් මේ කාරණා හතර හිතේ දරාගෙන අන්තිම කාරණාව තමයි අත්තානංච පරංචානුපහච්ච කතං කති ස්වාමීති. ඒ කියන්නේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේ Taman නොතලා, අනුන් නොතලා. ඒ කියන්නේ Taman උසස් කොට සලකලා අනිත් අය පහත් කොට සලකමින් ධර්ම දේශනා නොකළ යුතුයි. නියම කරුණාධ්‍යාසයෙන් බණ කියන්නට ඕන. මෙන්න මේ කාරණා පහ ඉතේ දරාගෙන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවා නම් ඒ ධර්ම දේශනාව ඒ දේශකයන් වහන්සේට මගඵල නිවන් ගෙන දෙන ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. පින්නතුනි දේශකයන් වහන්සේ හැටියට මටත් මේ බණ කීම මහා කුසලයක්. බලන්න අපේ රටේ හිටියා මලියදේව මහරහතන් වහන්සේ කියලා চিරක් ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ උපන්නේ කෑගල්ලේ. ඉගෙන ගත්තේ වත්තාරම විහාරේ. ඉතින් උන්වහන්සේ ඉගෙන ගන්න කාලේ එක අම්මා කෙනෙක් පුත්‍රස්ථානයේ තියාගෙන මේ හාමුදුරන්ට ප්‍රස්ථාන කළා. දවසක් මේ මෑණියෝ ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මේ වස් කාලේ දැන් මේ වස් ඉවරයි. ඉතින් අද රෑ ඔබ වහන්සේ බණ කියන්න ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආරාධනාව බාරගත්තා. පින්නතුනි අද වගේ නෙවෙයි එදා මුළු තුන්යම් රාත්‍රියම බණ කියනවා. ඒ වගේම ශ්‍රාවක පින්නතුලා හොඳට බණ අහනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොඳට ත්‍රිපිටක ධාරී සිල්වත් ජුණවත් ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ධර්මාසනෙට නැග්ගි පුහුදුන් වික්ෂුවක් හැටියට. නමුත් පහවදා උදේ ධර්මාසනෙන් දැස්සේ සව් කෙලසුන් නැසූ මහා රහතන් වහන්සේ නමක් හැටියට. එතකොට දේශකයන් වහන්සේටත් මේ බණ කීම මහා නිවන් දොරටුවක්. ඊළඟට ශ්‍රාවක පින්නතුන්ලාටත් මේ බණ ඇසීම නිවන් දොරටුවක්. ඒ නිවන් දොරටුවක් බවට පත්වන්නේ භාවනාවක් වැඩින ආකාරයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය ශ්‍රවණය කිරීම තුලින්. එනිසා අප දෙපක්ෂයේම දැන් සූදානම් වන්නේ නිවන් දොරටු දෙකක් විවෘත කරගන්නට. එනිසා මේ කාලය තුලදී ඉතාමත් මුදින් අපි නැවත නැවතත් මතක් කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව බොහෝම නුවණින් යුක්තව මේ ධර්ම දේශනාව මේ පින්නතුල්ලාට ශ්‍රවණය කරන්න ලැබේවා කියලා අපි ආශිර්වාදන ප්‍රාර්ථනා කරනවා. එතකොට පින්නතුනි මාත්‍රිකා කරන්න පිළිදුන් දේශනාව සූත්‍රාන්ත පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වන වටිනා ගාථාවක්. මේ සූත්‍රයේ නම උත්ති සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ තිබුණ පින්නතුනි විශිෂ්ට දිනචරියාවක්. ඒක බෞද්ධයන්ට බොහෝම වැදගත් එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දවස කොටස් පහකට බෙදලා එක තප්පරයක්වත් අපතන වෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ කාලෙන් වැඩ ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට කියන පංචවිධ බුද්ධ කෘත්‍ය කියලා. උන්වහන්සේ දවස කොටස් පහකට බෙදා ගන්නවා. ඒ තමයි පුරේ බත්ත කිච්ච, පත්තා බත්ත කිච්ච, තුරුමයාම කිච්ච, මජ්ජමයාම කිච්ච, පස්චිමයාම කිච්ච. පුරේ බත්ත කිච්ච කියලා කියන්නේ උදේවරුව. පෙර උදා වූ තැන් පටන් ඉර මුදුන් වීම දක්වා කාලේ තුරේ බත්ත කිච්ච. පච්චාබත්ත කිච්ච කියලා කියන්නේ ඉර මුදුන් වූ තැන් පටන් ඉර බැස යෑම දක්වා පච්චාබත්ත කිච්ච. ඊළඟට පුරුමයාම කිච්ච කියලා කියන්නේ ඉර බැස යාමේ පටන් රාත්‍රී 10 දක්වා ඔර්ලෝසු පැයෙන්නම් රාත්‍රී 10 දක්වා කාලය පුරමයාම කිච්ච. ඊළඟට පස්චිමයා මධ්‍යමයාම කිච්චේ කියලා කියන්නේ ඔරලෝසු පැයෙන් නම් රාත්‍රී 10 ඉඳලා රාත්‍රී 2 දක්වා කාලය. මධ්‍යම යාම කිච්ච. පච්චම යාම කිච්චේ කියන්නේ නැවත ඉර මුදුන් වීම දක්වා කාලය පච්චම යාම කිච්ච. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දවස කොටස් පහකට බෙදාගෙන තත්පරයක්වත් අපත නොයවා කාලයෙන් වැඩ ගන්නවා. එතකොට පින්නතුනේ දැන් බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම යාම කිච්ච කියලා කියන්නේ රාත්‍රී 10 ඉඳලා රාත්‍රී 2 දක්වා කාලය. මෙන්න මේ කාලය වෙන් කරලා තිබෙන උන්වහන්සේ දෙවියන්ට. දෙවියෝ ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරලා ඒ වගේම නොයෙක් ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ ගන්න එන්නේ මෙන්න මේ වෙලාවට. ඉතින් එදා මෙන්න මේ වගේ වෙලාවක භාග්‍යවතුන් වහන්සේ සරත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්නකොට දේවතාවෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ දකින්ට ආවා. ඒතර දෙවියෝ මේ පිරිස දේව පිරිස බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා උන්වහන්සේට වැඳලා හිටගෙනම මෙන්න මෙහිදී ප්‍රශ්නයක් ඇහුවා. පින්තුනේ ඒකත් අපි දැනගන්නට ඕන. දෙවියෝ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න ඇවිල්ලා දෙවියෝ වාඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දෙවියෝ වාඩි වුණොත් වාඩි වෙන්න හිතුවොත් දිව්‍ය ආසන පහළ වෙනවා. දිව්‍ය ආසනවල ඉඳගෙන බණහාණ්ඩ දෙවියෝ කැමති නෑ. මොකද අගෞරවයක් වෙන නිසා. ඒකනේ ඉතින් දිව්‍ය ලෝකය කියලා කියන්නේ. දෙවියෝ කැමති වෙන මොනවද කැමති වෙන්නේ මේ දේ ලැබෙනවා. ඒක තමයි දිව්‍ය ලෝකයේ ස්වභාවය. ඉතින් ඒ නිසා හිතගෙනම තමයි දෙවියෝ ප්‍රශ්න මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් මේ දෙවියන්ගේ මේ ආපු පිරිසෙන් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කිංසුප්ප තතං සිත්තං කිංසු පවද තං වරං සිංකු කිංසු පවද මානානං කිංසු පවද තං වරං ඔන්න මේ దేవතා වහන ප්‍රශ්නය භාගවත් ගුරුජානන් වහන්සේ කිංසු උප්පතතං සෙත්තං උඩට නගින දේ අතුරෙන් අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් කුමක්ද ශ්‍රේෂ්ඨ වන්නේ පළවෙනි ප්‍රශ්නය ඊළඟට අහනවා කිංසු කවද සංවරං පහලට වැටෙන දේ අතුරෙන් කුමක්ද ශ්‍රේෂ්ඨ වන්නේ පහලට වැටෙන දේ අතුරෙන් කුමක්ද ප්‍රධාන වන්නේ කිංසු පවජමානානං ඇවිදින්න උන් අතුරෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? තින්සු පවද තං වරං කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? මෙන්න මේ దేవතාවාගේ ප්‍රශ්නය. බලන්න අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? පහළට වැටෙන දේ අතුරෙන් මොකද්ද ශ්‍රේෂ්ඨ වන්නේ? ඇවිදින්නුන්ගෙන් ඇවිදින්නුන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? දෙවියන්ටත් පුදුම ප්‍රශ්න වේද තියෙන්නේ. ඉතින් බලන්න දැන් මේ దేవතාවා මේ ප්‍රශ්නේ ඇහුවා. මෙහෙම ඇහුවම ඒ දේව පිරිස හිටිය තවත් దేవතාවෙක්. මේ దేవතාව බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්න මත්තෙන් තමන්ගේ පිළිතුර මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. ඉතින් දැන් අපේ දායක පින්නතුල්ලා අතරත් එහෙම ඉන්නවනේ. දැන් සමහර වෙලාවට කට්ටියක් අපේ ළඟට ඇවිල්ලා ධර්ම සාකච්ඡාන හරි ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ අපි පිළිතුරු දෙන්න ප්‍රථමයෙන් සමහර වෙලාවට අපේ දායක මහත්තුරු අපට කලින් පිළිතුරු දෙනවා. ඒතර දෙවියෝ අතරත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තිබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්න ප්‍රථමයෙන් මේ දේවතාවා මෙන්න මේ විදිහට පිළිතුරක් වෙනවා. හැබැයි මේ దేవතා ව්‍යක්ත ප්‍රතිබල దేవතාවෙක්. මේ దేవතාව මේ මේ මේ දෙවියාගේ ප්‍රශ්නෙට මෙන්න මෙහෙම පිළිතුරක් දෙනවා. බීජං උප්පතතං සෙත්තං උත්තේ නිපත තං වරං ගාවෝ පවජමානානං පුත්තෝ පවද තං වරෝ ඔන්න මේ దేవතාවාගේ පිළිතුර මේ దేవතාවා කියනවා බීජං උප්පතතං සෙත්තං අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් උඩට නැගෙන දේ අතුරෙන් ශස්‍ය දහාන්‍ය ශ්‍රේෂ්ඨයි පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනය ශ්‍රේෂ්ඨයි ඊළඟට ඇවිදින්න උන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි කතා කරන්නන්ගෙන් අවුරුස පුත්‍ර රත්නේ ශ්‍රේෂ්ඨයි ඔන්න ඕකයි දැන් දෙවියාගේ පිළිතුර දැන් බලන්න దేవතාවා කියනවා උඩට නගින දේ අතුරෙන් බීජං උප්පතතං සිත්තං. උඩට නගින දේ අතුරෙන් බීජය ශ්‍රේෂ්ඨයි. සස්‍ය දහාන්‍ය ශ්‍රේෂ්ඨයි. පහළට වැටෙන දේ අතුරෙන් උට්ටීනිපතතං අරා. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනේ ශ්‍රේෂ්ඨයි. ඊළඟට ඇවිදින්නම් අතුරෙන් ගාවෝ පවජමානානම් ගවයා ශ්‍රේෂ්ඨයි කතා කරන්නන්ගෙන් අවුරුස පුත්‍රත්වයේ ශ්‍රේෂ්ඨයි එතකොට පිළිතුර මේ පිළිතුර ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවා. දැන් බලන්න බීජං උපතතං සෙට්ටං කියලා කියවම උඩට නගින දේ අතරින් සස්්‍ය දහාන්නේ ශ්‍රේෂ්ඨයි. සස්්‍ය දහාන්නේ කියලා කිව්වම පින්නතුනේ ඒ මොකද ඒකට හේතුව සබ්බේ සත්තා ආහාරට්ටිකා. සියලුම සත්වෝ යැපෙන්නේ ආහාරයෙන්. ආහාරය තමයි මිනිස්යන්ගේ ප්‍රධානම දේ. එතකොට මේ ආදි කාල්පීය මිනිස්සයෝ ආපු කාලේ ඉඳලාම ප්‍රධානම ආහාරය තමයි පින්නතුනි දහානිය. දැන් බලන්න මේ මේ මනුස්ස ලෝකේ ආරම්භ වෙච්ච සමය ආදි කල්පය බ්‍රහ්ම ලෝකේ ඉඳලායි බ්‍රහ්මයෝ ආවේ. ඉතින් මේ බ්‍රහ්මයන්ට උඩින් යන්න පුළුවන් සුදුම ආලෝකයක් තිබුණා. ප්‍රීති ආහාරය කරගෙන මේ අත්ව ජීවත් වුණා. ඉතින් කාලයාගේ කාලාන්තරයක් යාම මේ මහා පොළවේ ඇති වුණා පප්පට කෝජාව කියලා ඕජාවක්. මේ ඕජාව සතු මధుර වගේ බොහොම රසයි ප්‍රණීතයි මේක අනුභව කරලා මේගොල්ලෝ ජීවත් වෙනවා. ඉතින් මේකත් කාලයා ගෙවෑමේ ගෙවි ගියා. ඉතින් ඔහොම ඔහොම ගෙවි ගිහිල්ලා පින්නතුනේ අන්තිමට ස්වංජාත හැල් ඉබේ හටගත්තා. හැම තැනම වී පඳුරු. ඉතින් ඒ වගේ පොතු නෑ, නිඹුඩු නෑ, බොහොම සතු මధుර මණ්ඩලය වගේ බොහොම ප්‍රණීතයි. ඉතින් මෙන්න මේක අනුභව කරලා මිනිස්සු ජීවත් වෙන්න පටන් ගත්තා. එදා ඉඳලා පින්නතුනේ මේ මිනිස්යාගේ ප්‍රධානම ආහාරය තමයි මේ සත්‍ය ධාන්‍ය. ධාන්‍ය නැතුනොත් සත්‍යෝ ජීවිතක්ෂයටපත් වෙනවා. ඉතින් අද මාංශ භක්ෂණයට ගිය නිසා මේ ඔක්කොම පිළිහිලා. නමුත් එදා මිනිස්යාගේ ප්‍රධාන ආහාරය තමයි ධාන්‍ය. අදටත් එහෙමයි. ඒ නිසා දේවතාවාගේ පිළිතුර හොඳට ලෞකික වශයෙන් ගැලපෙනවා. බීජං උප්පතතං සෙත්තං උඩට නගින දේ අතුරෙන් සත්‍ය දහාන්‍ය ශ්‍රේෂ්ඨයි. ඊළඟට මේ దేవතාවා පැහැදිලි කරනවා උත්ති නිපත සංවරං. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනේ ශ්‍රේෂ්ඨයි. එතකොට පින්නතුනි සත්‍ය දහාන්‍ය නිස්පාදනය වෙන්නට අනිවාර්යෙන් වර්ෂාපතන අවශ්‍යයි. එහෙම නැති වුණොත් සත්‍ය දහාන්‍ය නිස්පාදනය වෙන්නේ නැහැ. මිනිස්යාට ජීවත් වෙන්න බැරිව යනවා. ඒ වගේම ගංගා ඇලදොල හිඳිලා යනවා. සතාසිව්පාවාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අනිවාර්යයෙන්ම මේ සත්‍ය දහන්න නිස්පාදනයේට වර්ෂාපතනයේ බොහොම වටිනවා. ඒ නිසා පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාව ශ්‍රේෂ්ඨයි. ඉතින් ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවනේ දේවතාවාගේ පිළිතුර. ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවා. ඊළඟට මේ దేవතාවා කියනවා ගාවෝ පවජමානානම් ඇවිදින්නන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි දැන් බලන්න පින්නතුනි පස්කෝ රස දෙමින් ඒ වගේම පොහොර ආදිය ලබා දෙමින් ඒ වගේ මිනිස්යන්ට සීසාන්ඩ ඒ වගේම කොළ මඩින් උපකාර වෙමින් ගවයා මව් කෙනෙක් පිය කෙනෙක් වගේ මේ මිනිස්යන්ට උපකාර කරනවා. ඉතින් අද ඉන්දියානු සමාජයේ අදත් එහෙමයි එදාත් එහෙමයි ගවයාට පුදුම විදිහට සලකලා තියෙනවා. ගවයාට දෙවියන්ට වගේ සලකන්නේ. දැන් ගවයෙක් මැරුණොත් අදත් ඉන්දියාවේ ගංගානන් නදිය අසබඩට ගෙනියලා තමයි මේ ගවයාගේ අවසන් කටයුතු සිද්ධ කරන්නේ. ඒතර ගවයාට පුදුම විදිහේ ගරුත්වයක් එදා ඉන්දියානු සමාජයේ තිබුණා. ඒ වගේම තමයි අපේ පැරණෝ ගවයාට පුදුම ගරුත්වයක් තියෙනවා. ඒ නිසා මේ దేవතාවා කියනවා ඇවිදින්න උන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි. එතකොට දැන් ඒක ලෞකික වශයෙන් හොඳට ගැලපෙනවා. ඊළඟට අවසාන වශයෙන් කියනවා దేవතාවා පුත්තෝ පවදතං වරු කතා කරන්නන්ගෙන් අවුරුස පුත්‍ර රත්නය ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ පින්නතුනි අම්මා කෙනෙක් දසමාසයක් උසේ දරාගෙන දරුවෙක් හදලා ඒ දරුවා යන්තම් තේරෙන වයසේදී අම්මේ තාත්තේ කියලා කතා කරනකොට ඒ මව්පියන්ට හරියට අමෘතාභිෂේකයක් වගේ. ඒ දරුවා මන්ද බුද්ධිකයෙක් නොවේ, ගෝලුවෙක් නොවේ, විහිරෙක් නොවේ, අම්මේ තාත්තේ කියලා කතා කරනකොට ඒ දෙමව්පියන්ට පින්නතුළු ඊට වඩා කනසීමක් නැහැ. ඒ වගේම මේ දරුවා හොඳට ඉගෙනගෙන අධ්‍යාපනය ලැබලා රාජ සභාවක ඒ වගේම ශ්‍රමණ පිරිසක යම්කිසි දේශනයක් කරනවා දකිනකොට ඒ දෙමව්පියන්ට උතුරා යන සතුටක් ඇති වෙනවා. ඒතර දේවතාවාගේ පිළිතුර හොඳට ගැලපෙනවා. මොකද කතා කරන්නම් අතුරෙන් අවුරුස පුත්‍ර රත්නය ශ්‍රේෂ්ඨයි. මොන දැන් බලන්න ලෞකික වශයෙන් හොඳට සංසන්දනය වෙනවා. ඒ කියන්නේ උඩට නගින දේ අතුරෙන් සස්‍ය දහානය ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. පහළට වැටෙන දේ අතුරෙන් වර්ෂාපතනය ශ්‍රේෂ්ඨයි කිව්වා. ඇවිදින්නම් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨයි කිව්වා. කතා කරන්නන්ගෙන් අවුරුස පුත්‍රත්වයේ ශ්‍රේෂ්ඨයි කියලා దేవතාව පිළිතුරු දුන්නා. ඉතින් ලෞකික වශයෙන් මුදවට සංසන්දනය වෙනවා. මෙන්න මේ වෙලාවේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා බොහොම හොඳයි පිළිතුර. ඉතින් මගේ පිළිතුරත් ඕකට එකතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අදාරනවා. විජ්ජා උප්පතතං සෙත්තා අවිජ්ජානිපත තං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවද තං වරෝති මෙන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර බුදුරජාණන් වහන්සේ වදාරනවා විඥා උප්පතං සෙත්තා උඩට නගින දේ අතුරෙන් අභිවෘද්ධියටපත් වෙන දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි අවිද්‍යා නිපතතං වරා පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි සංගෝ කවජමානානං කතා කරන්නන්ගෙන් ඇවිදින්නන්ගෙන් මහා සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨයි. බුද්ධෝ පවදතං වරෝ කතා කරන්නන්ගෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර. දැන් අපි බලමු විද්‍යා උප්පතතං සෙට්ටා අභිවෘද්ධියට පත්වෙන දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. ඒතර විද්‍යාව කියලා කියන්නේ පින්නතන අපි මේ පදේ හදා ගන්නට ඕන. pāli භාෂාව විද්‍යා කියලා කියන්නේ විද ඥානය කියන ප්‍රත්‍ය එකතු වෙලා හැදිච්ච පදයක්. මෙන්න මේකෙන් කියන්නේ විනිවිද දකින ඥාණයට තමයි විද්‍යාව කියලා කියන්නේ. නිකන් මේ අද කාලේ තියෙන බහුවිද්‍යාව නෙවෙයි. ඒක සැබෑම විද්‍යාව. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ උඩට නගින දේ අතුරෙන් අභිවෘද්ධියට වැඩෙන දේ අතුරෙන් ප්‍රධාන වන්නේ විද්‍යාව. දැන් බලන්න මොකද්ද මේ දියුණුව? දැන් අපි දියුණුවටපත් වෙන කෙනෙකුට අනිවාර්යෙන් මේ විද්‍යාව තියෙන්නට ඕන. ඒකට ලෞකික දියුණුව, ලෝකෝත්තර දිනුව කියලා අපිට මේක කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. ලෞකික දිනුව කියලා කිව්වම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන, මිල මුදල් මේ ඔක්කොම අපිට අවශ්‍ය වෙනවා ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නට. ඉතින් මෙවැනි දිනුවක් බලාපොරොත්තු වෙන කෙනෙකුටත් මේ විද්‍යාව අත්‍යවශ්‍යයි. මේ විද්‍යාව නැතිනම් කවදාක්වත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ අපිට මේක මෙන්න මේක දිනු කරගන්නට. ඊළඟට පින්නතුනේ දැන් අපට මේ ලෝකෙ කොච්චර අන්ධ ඉන්නවද? මේ අන්ධ අය ඉන්න ලෝකෙ අපට ඇස් දෙකක් ලැබුණේ. අපි සසර විද්‍යාවෙන් ඇස් ලැබෙන විද්‍යාවෙන් කටයුතු කරලා තියෙනවා. මව්පියන් දෙස බොහෝ මෛත්‍රියෙන් බල්ලා තියෙනවා. වැඩිහිටියන් දෙස බොහෝ මෛත්‍රියෙන් බල්ලා තියෙනවා. ඒ නිසා අපට හොඳට පේන ඇස් දෙකක් ලැබුණා. අද මේ ලෝකෙ කොච්චර ඉන්නවද පින්නතුනි කන් ඇහෙන්නේ නැති අය. නමුත් අපට කන් ඇහෙනවා. ඊළඟට මන්දක මන්ද බුද්ධිකය කොච්චර ඉන්නවද? නමුත් අපට මේවා ලැබුණේ කොහොමද? මෙන්න මේ විද්‍යාව නිසා. ඒ නිසා විද්‍යාව තිබුණොත් කෙනෙකුට ධනවත් වෙන්න පුළුවන්. ඒ වගේම කතික වෙන්න පුළුවන්, බහුසුත වෙන්න පුළුවන්, ඊළඟට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ විද්‍යාව තිබුණොත්. ඊළඟට මේ විද්‍යාව තිබුණොත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඊළඟට සක්විති රාජ්‍ය සම්පත් ලබන්න පුළුවන්. සක්ත දේව රාජ්‍ය සම්පත් ලබන්න පුළුවන් මේ විද්‍යාව තිබුණොත්. නමුත් අපේ බලාපොරොත්තුව මේවා ලබා ගන්න නෙවෙයි. නමුත් මේ ලෞකික දියුණුව ඇති කර ගන්නට අනිවාර්යෙන් මේ විද්‍යාව අවශ්‍යයි. දැන් බලන්න ලෞකික දියුණුව ඇති කරන කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා. මොන ලෞකික දියුණුව ඇති කරගන්න ඔය කාරණා හතර දියුණු කරන්නට ඕන. ඒතර මේ කාරණා ඇතුළේ පින්න තුනේ මෙන්න මේ විද්‍යාව තියෙනවා. විද්‍යාව කියලා කියන්නේ සම්‍යක් ප්‍රඥාව. දැන් බලන්න උත්තාන සම්පදා කියලා කිව්වම තාන වීරියෙන් කටයුතු කරන්නට ඕන. මේක ඇතුලේ තියෙන මොකද්ද? තමන් කරන වෘත්තිය මොකක් වුණත් එයා මේක පිළිබඳව දක්ෂ වෙන්නට ඕන. දක්කෝ හෝති. ඊළඟට කම්මැලි නැති වෙන්නට ඕන. ඊළඟට පරීක්ෂණ කරන නුවණක් තියෙන්නට ඕන. විමර්ශන නුවණක් තියෙන්නට ඕන. ඊළඟට මේ සෑම දෙයක් පිළිබඳව හොඳ කලමනාකරණයක් තියෙන්නට ඕන. අන්න බලන්න ලෞකික දියුණුව ඇති කරගන්න හේතු වෙන කාරණා. ඉතින් මෙන්න මේක ඇතුලේ තියෙන මොකද්ද? මෙන්න මේ විද්‍යාව. ඒ නිසා පින්නතුනේ උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. අද මේ කාලේ අපි කල්පනා කරලා බැලුවොත් දැන් දුප්පත් හිටිය කෙනෙක් අද මහා පෝසත් පෝසතෙක් වශයෙන් ඉන්නේ මෙන්න මේ විද්‍යාව නිසා. ඒ නිසා විද්‍යාව තමයි ශ්‍රේෂ්ඨ. ඊළඟට පින්නතුනේ දැන් අපි ලෝකෝත්තර පැත්තෙන් ගත්තොත් ලෝකෝත්තර tattවෙන් ඉහළටම යන්නත් මේ විද්‍යාව අවශ්‍යයි. දැන් බලන්න ශ්‍රෝතාපන්න වෙන්නට සෝහාන් වෙනවා කියලා කියන්නේ විද්‍යාවේ දිනුවක්. දැන් බලන්න සෝහාන් වෙන්න තියෙනවා කොච්චර දෙයක්ද? ඒ කියන්නේ සෝහාන් වෙනකොට සතර අපායේ සම්පූර්ණ වසන ලද්දෙක් බවට පත් වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ කෙරෙහි ස්ථීර පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට නිර්වාණා ලෝකය විදුලි කොටන වගේ දර්ශනීය වෙනවා. ඊළඟට සෝහාන් වෙනකොට සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවක පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලංවරං යම් කිසි කෙනෙකුට සෝහාන් වෙන්න ලැබෙනවා නම් මේ මහා පොළොවේ අධිපතිකම් දරනවට වඩා දෙදෙව්ලොවට අධිපති ශක්‍රාජ්‍ය සම්පත් ලබනවට වඩා මේ මහා පොළොවේ රජකම් කරනවට වඩා සෝහාන් වෙන්න තියෙනවා නම් ඒක උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද පින්නතුනේ සෝහාන් වුණොත් අපි සතර අපායේ සම්පූර්ණ වසන ලද්දෙක් බවට පත් වෙනවා. ඊළඟට ඉපදුනොත් වැඩිම වාර ඉපදෙන්නේ හත් ගමනයි. ඒ නිසා මෙන්න මේ සෝතාපන්න වීම ඉතාමත් වටිනවා. ඉතින් සෝහාන් වෙන්න ලැබෙන්නේ මොකක් තිබුණොත්ද? මෙන්න මේ විද්‍යාව තිබුණොත්. ඊළඟට සකදාගාමි වෙන්න ලැබෙන්නේ ඒත් විද්‍යාව තිබුණොත්. සකදාගාමී කියලා කියන්නේ සකින් ආගාමි සකදාගාමි. වරක් මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙනවා කියන එකයි සකදාගාමී කියලා කියන්නේ. එතකොට සකදාගාමී වෙන්න ලැබෙන්නේ විද්‍යාව තිබුණොත් සකදාගාමී වෙනකොට කාමරාග පටි කාමරාග පටික කියන මේ සංයෝජන දෙක තුනී වෙනවා. ඉතින් මේ தත්වයටපත් වෙන්නේ විද්‍යාව තිබුණොත්. ඊළඟට පින්නතුනේ අනාගාමී. අනාගාමී වෙන්නත් මේ විද්‍යාව අවශ්‍යයි. මේ සැබෑම විනිවිද දකින ඥානය අවශ්‍යයි. ඒ කියන්නේ දැන් බලන්න <clears throat> අනාගාමී වෙන්න මේ විද්‍යාව අවශ්‍යයි. අනාගාමී කියලා කියන්නේ අර කියන කාමරාග පටිච්චකීමේ සංයෝජන සම්පූර්ණයෙන්ම නැති කිරීමයි අනාගාමී වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ தත්ත්වය ඇති කරගන්නත් විද්‍යාව අවශ්‍යයි. ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන මේ සංයෝජන ඔක්කොම නැති කරලා මහා රහත් භාවයටපත් වෙන්නටත් මෙන්න මේ විද්‍යාව අවශ්‍යයි. ඊළඟට කෙනෙක් මහා ශ්‍රාවක වෙන්නේ මේ විද්‍යාව නිසා. අග්‍ර ශ්‍රාවක වෙන්නේ විද්‍යාව නිසා. පසේ බුදු වෙන්නේ විද්‍යාව නිසා. ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වන්නේ මේ විද්‍යාව නිසා. එතකොට බලන්න මේ దేవතාවාට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර කොච්චර හොඳට ගැලපෙනවද? ලෞකික ලෝකෝත්තර කියන උභයාර්ථයේ යහපත් වෙන පිළිතුරක්. ඒ කියන්නේ ලෞකික වශයෙන් ශක්තිති රාජ්‍ය සම්පත් තුනක් ලබන්න පුළුවන් මේ විද්‍යාව තිබුණොත්. ලෝකෝත්තර වශයෙන් ලෞතුරා බුද්ධ රාජ්‍යය පවා ලබන්න පුළුවන් මේ විද්‍යාව තිබුණොත්. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි. විද්‍යා උපතතං සෙත්තා. ඊළඟට උන්වහන්සේ වදාරනවා අවිද්‍යා විපත සංවරා. පහළට යටින දේ අතුරෙන් අවිද්‍යාව ශ්‍රේෂ්ඨයි. ඒතර මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාවයි කියලා කියන්නේ පින්නතුනේ දුක් දුක දාන්නේ නැහැ. ඒ වගේම දුකට හේතුව දාන්නේ නැහැ. ඒ වගේම Nirodhe මේ නිවන ගැන දන්නේ නැහැ. ඒ වගේම නිවන් අවබෝධ කරන මාර්ගය දන්නේ නැහැ. මෙන්න මේකට තමයි පින්නතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ යා යුතු මඟ දන්නේ නැහැ. නොයා යුතු මඟ දන්නේ නැහැ. පින්පව් දන්නේ නැහැ. කුසල් අකුසල් දන්නේ නැහැ. අන්න මේ විදිහේ මෙන්න මේකට කියන මෙන්න මේ අන්ධභූත භාවයට කියනවා අවිද්‍යාව කියලා. ඉතින් පින්නතුනේ අපි පහළට දාන දේවල් අතුරෙන් අවිද්‍යාව විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. දැන් බලන්න මේ නිර්සත්තු ගැන බලන්න අවේචි මහ නරකයට ගිහිල්ලා තියෙන මොකක් නිසාද? අවිද්‍යාව නිසා. තිරිසන් අපායට ගිහිල්ලා තියෙන මොකක් නිසාද? අවිද්‍යාව නිසා. ඊළඟට පින්නතුනේ තව പ്രേත ලෝකයට ගිහිල්ලා තියෙන මොකක් නිසාද? අවිද්‍යාව <clears throat> නොදන්නකම නිසා. ඒ නිසා පහළට අර දාන දේවල් අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි. දැන් බලන්න මේ සමාජ අපේ ජීවි අපේ මනුස්ස ලෝකේ වුණත් බලන්න මේ අවිද්‍යාව නිසා මොන තරම් සත්වෝ දුක් විඳිනවද? කුසට ආහාරයක් නැහැ, ගතට වස්ත්‍රයක් නැහැ, හිසට සෙවණක් නැහැ, හිතට නිවනක් නැතුව කොච්චර දුක් විඳිනවද? මේ පින්නතුනේ අවිද්‍යාව නිසා වෙන දේවල්. එතකොට දැන් අපි බලන්න ඕන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක්ඛ සම්භාරය මොකද්ද කියලා දන්නේ නැහැ. ඊළඟට දුකට හේතුව දන්නේ නැහැ. සමුදය දන්නේ නැහැ. නිරෝධය දන්නේ නැහැ. මේ ආයතු මාර්ගය දන්නේ නැහැ. මෙන්න මේකටයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් දුක කියලා කිව්ව මොනවද? අපි කොච්චර දුක් විඳිනවද නේද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා පින්නතුනේ මොන තරම් දුකක් විඳිනවද? ඒ කියන්නේ අපි ලෙඩ වෙනවා, ඒ වගේම ව්‍යාධියටපත් වෙනවා, ඒ වගේම අප්‍රියන්ගේ එකතු වීමෙන් අපි දුක් විඳිනවා, ප්‍රේයන් අපේ නැතිවීමෙන් අපි දුක් විඳිනවා, කැමැති කැමැති දෑ සිද්ධ නොවීමෙන් අපි දුක් විඳිනවා, අනේක ආකාරයෙන් අපි දුක් විඳිනවා. අපි කොච්චර අඬනවද? කොච්චර ලත වෙනවද? කොච්චර වැළපෙනවද? මොනතරම් අපිට ප්‍රශ්නද? ඉතින් පින්නතුනේ මෙන්න මේක අපි අවබෝධ කරගන්නට ඕන. ඒක අවබෝධන කළොත් අපි අවිද්‍යාවෙන් යුක්තවයි ඉන්නේ. ඒක අවබෝධ කරගන්න දැන් අපිට මාර්ගය තියෙනවා. එතකොට සමහර අය හිතනවා මේ දුක කියන එක පිණිතුරු සැපයි කියලා දෙයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේ පිහිටලා තියෙන දුකේ කියලා උන්වහන්සේ වදාරනවා. එතකොට පින්නතුනි අපිට මෙතන තේරුම් ගන්න විශේෂ දෙයක් තියෙනවා. දැන් සමහර අය හිතනවා මේ දුක කියන එක දුක් විඳලාම අවබෝධ කරගන්නට ඕන කියලා. ඒ එහෙම එකක් නෑ පින්නතුනි. මේ දුක කවදාකවත් දුක් විඳ විඳ තරමට අවබෝධ වෙනවද? අවබෝධ වෙන්නේ නෑ. එහෙමනම් ඉතින් ඉස්සෙල්ලාම අවබෝධ වෙන්න ඕනේ කාටද? අවේචි මහනරකේ ඉන්න අයට. මොකද ඒගොල්ලෝ තරම් දුක් විඳින්නේ නැහැ කවුරුවත්. ඉතින් දුක් විඳට අවබෝධ වෙනවද? නැහැ. ඊළඟට තිරිසන් ලෝකේ කොච්චර දුක් විඳිනවද? නමුත් අවබෝධ වෙනවද? නැහැ. ඊළඟට പ്രേත ලෝකයේ කොච්චර ඉන්නවද? නමුත් අවබෝධ වෙනවද? නමුත් මේ දුක අවබෝධ වෙන්නේ නැහැ. මේ දුක අවබෝධ වෙන්නේ මෙන්න මේ විද්‍යාවට. එතකොට පින්නතුනේ මෙන්න මේ දුක අපි අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් කියනවා. මොකද දැන් සමහර දායක පින්නතුලා කපි බෞද්ධයන්ගේ හිතේ තියෙන දෙයක් තමයි දුක් විඳලාම තමයි මේ දුක අවබෝධ කරගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් පැහැදිලි කරනවා. උන්වහන්සේ වදාारण මහණෙනි සිටු මැදුරක ඉන්න හොඳ ලස්සන කුමාරයෙක්. මේ කුමාරයා බොහෝම ලස්සනයි. ඒ වගේම බොහෝම සිව්මැලි සුකුමාල කුමාරයෙක්. මෙයාගේ බිරිඳත් බොහෝම සුවච කීකරු රූමත් කෙනෙක්. ඉතින් මෙයා ආහාර ගන්න රන් පැටියක. ඒ වගේ මෙයාට යාන වාහන තියෙනවා, සේවක සේවිකාවෝ ඉන්නවා. ඉතින් මෙයා බොහෝම සතුටෙන් තමයි ඉන්නේ. ඉතින් මෙයාට දවසක් මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාම මේ ජීවිතයේ තියෙන తాවකාලිකත්වය පිළිබඳව, මේ දුක පිළිබඳව මෙයාට මේ බණ අහන්න ලැබෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා නේ ඇත්තනේ මේ කියන කතාව. මේ ජීවිතය කියන එක බොහොම తాවකාලික එකක්. අපි ලොකුවට මේ අල්ලගෙන ඉන්න මේ ජීවිතේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපට යහපතක් කරගන්න ඕනේ කියලා මෙයා කල්පනා කරනවා. මෙයා කල්පනා කරලා අර ඔක්කොම අතහැර දාලා සරල ජීවිතයකට හුරු වෙනවා. ඒ කියන්නේ පැවිදි වෙලා නැටි පාත්‍රයක් අරගෙන සරල ජීවිතයකට හුරු වෙලා මෙයා නිවන් අවබෝධ කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තවත් එක්කෙනෙකුට. ඒ කියන්නේ එයා දුප්පත් කෙනෙක්. එයාට තියෙන වරිච්ච ගහක් පොඩි ගයක්. එයාගේ බිරිඳත් බොහොම දුර්වර්ණ කෙනෙක්. ඊළඟට එයාට තියෙන ලොකුම ධනෙ තමයි හරක බාන. ඊළඟට මෙයා ආහාර ගන්න යකඩ පැටියක මලකඩ කාපු. ඉතින් මෙයාටත් අර ශ්‍රේෂ්ඨ ධර්මය අහන්න ලැබෙනවා. මෙයාට මේ ශ්‍රේෂ්ඨ ධර්මය අහන්න ලැබුණම මෙයා කල්පනා කරනවා අනේ මේ ධර්මයේ කියන එක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් කොහොමද මගේ බිරිඳ අතහරින්නේ? ඊළඟට කොහොමද මගේ මේ වතු පිටි මගේ හරක බහන අතාරින්නේ? අන්න බලන්න. අරයත් එක්ක සංසන්දනය කරලා බලනකොට මෙයා මොන සැපද විඳින්නේ? ඉතින් දුක් විඳ තරමට මේක අවබෝධ වෙනවා නම් අර සැප විඳින කෙනාටත් වඩා ප්‍රථමයෙන් අවබෝධ වෙන්න ඕන මේ දුක් විඳින කෙනාට. එහෙම අවබෝධ වෙන්නේ නැහැ පින්නතුනි. මේ දුක අවබෝධ වෙන්නේ කොහෙටද නුවණට. නුවණක තිබුණොත් තමයි මෙන්න මේ දුක අපට අවබෝධ කරගන්නට ලැබෙන්නේ. නැත්නම් අපි මේ දුක ගැන කොච්චර කිව්වත් කොච්චර බණ කිව්වත් මේ දුක අපට අවබෝධ කරගන්නට ලැබෙන්නේ නැහැ. ඒතර දුක අවබෝධ වෙන්නේ මෙන්න මේ නුවණට. ඊළඟට දුකට හේතුව හේතුවක් කල්පනා කරලා බලුවා මේ දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව. සමුදය සත්‍ය කියලා කියන්නේ ඒකනේ. අන්න ඒක පිළිබඳව දන්නෙත් නෑ මේ දුකට හේතුව මොකද්ද කියලා දන්නේ නෑ. ඉතින් මේ තෘෂ්ණාව තමයි මේ දුකට හේතුව. ඊළඟට මේන් අත මිදින්නාම ලැබෙන මාර්ග නැත්තම් නිවන මොකද්ද? නිරෝධය මොකද්ද? නිවන. ඒතර මෙන්න මේ නිවන කියන එක පින්නතුනේ දැන් අපේ බෞද්ධයන්ට බොහෝම නුපුරුදු දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නේ නිවන කිව්වම නම් සාදු කියනවා. නමුත් නිවන කියන්නේ මොකක්ද කියලා හුත් දන්නේ නැහැ හරියට. දැන් බලන්න අපි දැන් ධර්ම දේශනාවලට ගියාම සමහර තැන්වල සමහර අයත් හොඳට බණ අහනවා. සමහර අය එළියට වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් අපි ධර්ම දේශනාව හමාර කරලා නිවන් සප ලැබේවා කිනුට කතා කර කිරෙන අය සාදු කියනවා. මොකද ඒ තරම්ම ප්‍රියයි අපේ බෞද්ධයන්ට මේ නිවන. නමුත් නිවන මොකද්ද කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ කවදාකවත් අමතක නොවන විදිහට දැන් අපි මේ නිවන මතක තියාගන්නට ඕන. පින්නතුරු නිවන කියන එකේ අර්ථ දෙකක් අපි මේ වෙලාවේ කියා දෙන්නම්. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. ඊළඟට නිවීම අර්ථයෙන් නිවන කියලා කියනවා. දැන් බලන්න තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ මොකද? තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් බලන්න පාලි භාෂාවේ වාන කියලා කියන්නේ තෘෂ්ණාවට නමක්. මොකද්ද? වාන. එතකොට මේ වාන කියන එකට ප්‍රතිසේදාර්ථ නිපාතයක් ආව නිවාන. නිවාන කියලා කියන්නේ එතකොට තෘෂ්ණාව නැහැ කියන එක. දැන් මොකද ප්‍රතිසේදාර්ථයෙන් යන්නේ මොකද කියන්නේ නැත කියන එක. ඒතර වාන කියලා කියන්නේ තෘෂ්ණාවට නමක්. දැන් බලන්න මේ pāli භාෂාවේ එක දෙයකට පිළිතුරු නම් 100ක් 200ක් තියෙනවා. දැන් තෘෂ්ණාවට නම් 100ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගත්තම ඒත් නම් ගොඩාක් තියෙන බුද්ධෝ දස බලෝ සත්තා සබ්බඤ්ඤෝ දීප දුත්තමෝ සමන්ත චක්කු භගවා ඔය විදිහට නම් රාශියක් තියෙනවා. දැන් පඤ්ඤාව ගත්තොත් පඤ්ඤා පදානනා විචයෝ පවිචයෝ ධම්ම විචයෝ සල්ලක්කනා උපලක්කනා පණ්ඩිච්ඡං කෝසල්ලන්නේ පුඤ්ඤං ඔය විදිහට නම් රාශියක් තියෙනවා. එතකොට මේ තෘෂ්ණාවට කියන නමක් තමයි මොකද්ද? වාන. එතකොට දැන් නි කියලා කියන්නේ ප්‍රතිෂේධාර්ථ නිපාතයක්. ඒතකොට නිවාන කියලා කියන්නේ තෘෂ්ණාව නැත කියන එක. ඒතකොට අපි නිවාන කියලා කියන්නේ නැහැ දැන් පාලිය නිබ්බාන. සිංහලෙන් නිවන සංස්කෘතෙන් නිර්වාණ. එතකොට දැන් බලන්න මේ නිබ්බාන කියන පදේ කොහොමද හැදුනේ කියලා. එතකොට මේ නිවාන කියන එකේ ස්වර වෙන් කරලා ගත්තම අල් වයන්නයි ආයන්නයි. ඉතින් මේ අල් වයන්නට අල් බයන්නක් ආදේශ කරනවා. ඒක දිස්ස කරලා ගත්තම නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියන එකේ තේරුම මොකද්ද? කෙලෙස් නැත කියන එක. ඒ කියන්නේ තෘෂ්ණාව නැත කියන එක ඕන දැන් මතක තියාගන්න ඕනේ කවුරු හරි ඇහුවොත් අපිට පදේ වුණත් කඩලා කියන්න පුළුවන්කම තියෙනට ඕන. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කිරීම ආර්ථයෙන් තමයි නිවන කියලා කියන්නේ. ඊළඟට පින්නතුනේ නිවීමාර්ථයෙන් අපි නිවන කියලා කියනවා. නිවීමාර්ථයෙන් නිවන කියලා කියන්නේ දැන් බලන්න මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. රාග, රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, මරණ ගින්නෙන්, ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක් ගින්නෙන් ඔය නොයේ ගිනි ජාලා 11කින් අපි නිරන්තරයෙන් දැවෙනවා. මේ දැවිල්ල පින්නතුන දිව්‍ය ලෝකේ ගියක් තියෙනවා. මනුෂ්‍ය ලෝකේ මහා සප සම්පත් ලැබුවත් රජ වුණත් මේ දැවිල්ල තියෙනවා. ශක්තිති රාජ සම්පත් ලැබුවත් මේක තියෙනවා. එතකොට මේ නිවීම නැත්නම් මේ දැවිල්ල නැති මේ දැවිල්ල නැති එකම තැන තමයි කොහෙද? නිවන. ඒ නිසා ඒ නිසා මේකට කියන නිවීම අර්ථයෙන් නිවන කියලා. එතකොට මෙන්න මේ දෙක අපි මතක තියාගන්න තව ගොඩාක් අර්ථ තියෙනවා. නමුත් මේ දෙක අපි මතක තියාගත්තොත් සෑහීමකටපත් වෙන්නට පුළුවන්. එතකොට දැන් නිවන අපි දන්නවා. ඊළඟට නිවන අවබෝධ කළ යුතු මාර්ගය. ඒ තමයි අත්ති කිලමතාන යෝගයක් නෙවෙයි කාමසුකල්ලිකාණිවත් යෝගයක් නෙවෙයි මෙන්න මේ මධ්‍යම මාර්ගය. මොකද්ද මධ්‍යම මාර්ගය කියලා කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ටික තමයි පින්නතුනේ අපිට ආයතු මාර්ගය. ඉතින් මේවා පිළිබඳව දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාව කෙනෙක් බොහෝම භයානක එකක්. ඒ කියන්නේ දැන් මේ පින්න තුල දන්නවනේ පටිච්චසමුපාදය ගැන අහලා තියෙනවද? ඔව්. පටිච්චසමුපාදයේ පින්න තුනේ හොඳට අද මතක තියාගන්නට ඕන හොඳට අර්ථ දැනගන්නට ඕන පටිච්චසමුපාදේ. මොකද බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙම් පිටින් ඇත්තටම හේතුඵල ධර්මතාවය පිළිබඳව උගන්වන ධර්මයක්. යම් කිසි තැනක පටිච්චසමුපාදයක් තියෙනවා නම් එතන බුද්ධ ශාසනය තියෙනවා. යම් කිසි තැනක බුද්ධ ශාසනය තියෙනවා නම් එතන පටිච්චසමුපාදය තියෙනවා. එතකොට දැන් බලන්න දැන් මේ පටිච්චසමුපාදෙම අපි සංසාරේ ඇවිදිනවා කියන්නේ මේකේ මූලික හේතුව මොකක්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය බහූ භව පත්‍ය ධාති ධාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ ඔක්කොම ඇති වෙනවා දැන් බලන්න අවිද්‍යාව තමයි දැන් මේකට ප්‍රධාන වෙලා තියෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර හටගත්තා. සංස්කාර නිසා විඥාන හටගත්තා. විඥානය නිසා නාම රූප ඇති වුණා. නාම රූපේ නිසා ආයතන හය හටගත්තා. ආයතන හය නිසා ස්පර්ශය හටගත්තා. ස්පර්ශය නිසා මොකක්ද ඇති වුනේ? පස්සපච්චය වේදනා. වේදනාව හටගත්තා. වේදනාව නිසා මොකක්ද ඇති වුනේ? තණ්හාව. තණ්හාව නිසා උපාදානය. උපාදානය නිසා භවය කියන්නේ විපාක වෙනස කර්ම සකස් වුණා. භවය නිසා වුණ උත්පත්තියක් කරා අපි ගියා. ඉපදිච්ච නිසා බලන්න අපිට කොච්චර ජාති ජරා දුක් පීඩා මොන තරම් කරදර වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවද? බලන්න මේකේ මූලික හේතුව මොකද්ද? අවිද්‍යාව. දැන් බලමු අපි ඉන්න තැන ඉඳලා ගිහිල්ලා බලමු. දැන් අපි සෑම කෙනෙක්ම දැන් ජාති ජරා නැහැ. ජරා මරණ වලට අපි ලක් වෙන පිරිසක් නේ. දැන් මෙතන ඉන්න පිරිස අපි එක එක කෙනා එක එක වයස් කාණ්ඩයයි ඉන්නවා. ඉතින් අපි හැමෝම දන්නවා අපි අනිවාර්යෙන් මරණයටපත් වෙනවා කියන එක අපි අනිවාර්යෙන් දන්නවා. හැබැයි මේ දුක ගැන මරණය ගැන හිතනකොට මේ ඇත්ත හිතන්න එපා මේක ඍණාත්මක පැත්තක් කියලා. මේක තමයි නියම ධනාත්මක චින්තනය. දැන් බලන්න අපිට කොච්චර දුක් පීඩා අපේ ජීවිතේට මේ සුළු කාලයට අපිට ලැබිලා තියෙනවද? ඒ කියන්නේ කියා නිම කරන්න බැරි තරම් දුක් පීඩා ගොඩකට භාජනය වෙමින් තමයි අපි මේ සසර ඇවිල්ලා තියෙන්නේ. එතකොට පින්නතුනේ මේ වේදනාව කොහොම අපට ලැබුණේ මොකක් නිසාද? මොකක් නිසාද? දැන් සමහර කෙනෙක්ගෙන් දුක් විඳින කෙනෙක් හොත් මොකද ඔයාගේ දුක් විඳින්නේ කියලා? එයා පොඩි පොඩි කාරණා කියන මෙන්න මේ මේ දේ මට ඉගෙන ගන්න බැරි වුණා. නැත්තම් මගේ අම්මා තාත්තා නිසා, නැත්තම් මෙන්න මේ සමාජය නිසා, නැත්තම් මගේ මුදල් හොරකම් කරපු නිසා. ඔය වගේ පිළිතුරක් තමයි දෙන්නේ. නමුත් ඒකට පිළිතුර නෑ. අපිට මේ ජරා මරණ ඇතුලේ මොකක් නිසාද? ජාතිය නිසා. ඉපදිච්ච නිසානේ මේ ඔක්කොම ඇති උනේ නේ. අන්න බලන්න. ඒ ඉපදිච්ච නිසා තමයි අපිට මේ සියලුම දුක් කරදර. ඇයි ඉපදුනේ? ඉපදුනේ ඇයි? භවයක් නිසානේ. විපාක පිණිස කර්ම සකස් වුණා. මේ කාම ලෝකේ ඇවිල්ලා මේ විදිහට ඉපදෙන්න කර්ම සකස් වුණා. අන්න විපාක නිසා මේ මේවා නිසා මොකද වුනේ? භවයක් සකස් වුණා. ඇයි භවයක් සකස් වුනේ? උපාදාන නිසා, ඒ කියන්නේ දැඩිව අල්ලගත්ත නිසා. ඒ දැඩිව ඇල්ලීම නිසා, දැඩිව බැඳී යාම නිසා භවයක් සකස් වුණා. ඇයි දැඩිව අල්ලගත්තේ? තණ්හාව නිසානේ. අන්න තෘෂ්ණාව නිසා, ඒ කියන්නේ ඇලීම නිසා බැඳීම ඇති වුණා තණ්හාපත්‍ය උපාදානං. ඒක තණ්හාව ඇති උනේ ඇයි? තණ්හාව ඇති උනේ වේදනාව නිසා. වේදනාව කියලා කියන්නේ මොනවද? වේදනාව කියලා කියන්නේ විවිධාකාර වේදනා තියෙනවානේ. සැප වේදනා, දුක් වේදනා, අදුක් උපේක්ෂා වේදනා. මෙන්න මේ වේදනාව නිසා තණ්හාව ඇති වුණා. ඊළඟට වේදනාව ඇති වුණේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ඒක ස්පර්ශය ඇති වුණේ මෙන්න මේ ආයතන හය නිසා. ඒ කියන්නේ ඇස, කන, නාසය, ඊළඟට මේ ශරීරය, දිව, මෙන්න මේ මනස කියන මේවා නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න අපිට ලැබුණා. මෙන්න මේ ආයතන හය පින්නතුනේ සතුට කරන එක අපි කරන්නේ මේ ජීවත් වෙනවා කියලා. අපි ඉගෙන ගන්න ඕකට, රැකියා කරන්න ඕකට, ieval හදන්න ඕකට වෙන දෙයක් කියනවාද කියලා කියන්න බලන්න. මේ ඇහැ සතුට කරන්නයි, මේ කන සතුට කරන්නයි, මේ නාසය සතුට කරන්නයි, මේ දිව සතුට කරන්නයි, මේ ශරීරයට හොඳ පහස ලබන්නයි, හොඳ අරමුණු ලබන්නයි තමයි අපි මේ ඔක්කොම කරන්නේ. එතකොට බලන්න මේ ආයතන හය හේතුනේ මොකද්ද? ආයතන හය ඒ කියන්නේ සලායතන පත්‍ය පස්සෝ. එතකොට ස්පර්ශ ඒ ස්පර්ශය නිසා ස්පර්ශය නිසා තමයි මේ සලායතන ඇති වුනේ. සලායතනට හේතුව මොකද්ද? සලායතනට හේතුව මේ නාම රූප දෙක. ඒ නාම රූප වලට හේතුව මොකද්ද? විඥාණය. විඥාණය තමයි මේ නාම රූප සකස් වෙන විඥානයක් නිසා. ඒතර විඥාණයට හේතුව මොකද්ද? සංස්කාර. ඒ කියන්නේ කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර. මෙන්න මේ සංකාර නිසා තමයි විඥානයක් හටගත්තේ. එතකොට මේ සංස්කාර ඇති උනේ කොහොමද? අවිද්‍යාව නිසා. අන්න බලන්න. අවිද්‍යාව නිසා අපි කොච්චර දුක් විඳිනවද මේ සසර ගමන? අනවරාග්‍ර සංසාරයෙන් අපි ඇවිදින්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පහලට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ශ්‍රේෂ්ඨයි. ඊළඟට තුන්වෙනි එක තමයි සංඝෝපවජමානානං. ඇවිදින්නම් අතුරෙන් මහා සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ස්වාමීන් වහන්සේලා ඇවිදිනකොට බයින්න හොඳ නැහැ. මොකද සංඝෝපවජමානානං. ඇවිදින්නම් අතුරෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? මහා සංඝ රත්නය. එතකොට පින්නතුනි එහෙම ඇවිදීම නෙවෙයි මෙතන කියන්නේ. ඒ කියන්නේ හොඳට සුබිලි සංහඳ පොරවලා පාත්‍ර චිවුරු දාර ධාරීව වඩිනකොට පින්නතුනේ පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැකලා දහසක් දෙනා පැවිදි වුණා. බණහාලා නෙවෙයි. උන්වහන්සේගේ ශිෂ්‍ය සූර්යගුත්ත ස්වාමීන් වහන්සේ දැකලා ඒ දහසක් දෙනා මහාන වුණා. උන්වහන්සේගේ ශිෂ්‍ය මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ කැලේ භාවනා කරනවා. භාවනා කරනවා දැකලා තිස්ස කුමාරයා. ඒ කියන්නේ අශෝක අධිරාජ්‍යයාගේ සහෝදරයා. මෙයා දැක්ක මේ <clears throat> මහා ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ කැලේ භාවනා කරනවා. ඉතින් භාවනා කරනකොට වල්වැලියෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට කොලත්තක් අදාගෙන පවන්සලනවා. ඉතින් මෙයා දඩේමෙනි ගියේ අනේ කල්පනා කළා අපි වගේ අය දැක්කම මේ සත්තු කැලේ කඩාගෙන දුවනවා. නමුත් මේ සිල්වත් ගුණවත් උත්තරයන්ට මේ හීලෑතුන් වගේ උපස්ථාන කරනවා. ඉතින් අර අවිවාහ දුක්ඛෝ බිම තියලා මහා ධම්ම රක්කිත ස්වාමීන් වහන්සේ ළඟ මේ ලක්ෂයක් පැවිදි වෙලා රහත් වුණා. මේ දැකීමේ ආනුභාවය. නිග්‍රෝධ මහරහතන් වහන්සේ නිසා අශෝක අධිරාජ්‍ය ධර්මාශෝක කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම තමන්ගේ දරුවෝ දෙන්න සාසනයට පූජා කළා. 96 කෝටියක් ධනෙ වේදම් කළා විහාර හැදුවා. ඒ විතරක් නෙවෙයි තුන්වෙනි සංගායනාව කළා. මේ ඔක්කොම කරන්න හේතුනේ මොකද්ද? සංඝෝ පවදමානානං. මහා සංඝ රත්නේ වඩිනවා දැකලා පැහැදිලා. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනි වදාළි සමනානංච දසනං ඒ සම්මංගල මුත්තමං ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම උතුම් මංගල කාරණයක්. එතකොට දැන් බලන්න ධාද සමාජයේ මේ ස්වාමීන් වහන්සේලා දැක්කම ඒක අවමංගලයක් හැටියට හිතනවනේ. දැන් උදේම හාමුදුරු නමක් දැක්කොත් ඒ අද දවසම ඉවරයි කියලා සමහර අයගේ මතයක් තියෙනවා. ඒක කොච්චර අන්ධබූත මතයක්ද කියලා බලන්න. මොකද ගයක් හදනකොට අත්විවරම් දානකොට අර අවාසනාවන්තයන්ට කියලා පිළිච්චියා ගන්නවා. ඊළඟට ඒ ගෙට උළුහව් තියෙනකොට ඊළඟට යටලිය තියෙනකොට ගෙට ගෙවි දෙනකොට මේ හැම වෙලේම පිරිච්චියා ගන්නවා. ඊළඟට අඟුලිමාල පිරිච්ච කියන්නත් අපි යන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඊළඟට පින්නතුනේ මොකද්ද? අවසන් කටයුතු සිද්ධ කරන්නත් අර වාසනාවන්තය ඕන වෙනවා. ඉතින් බලන්න මේක පින්නතුනි බමුණු මතයක්. ඒ බමුණන්ගේ ස්වභාවය තමයි මේ ධර්මයේ විකෘති කරන්න නොඑක් විදිහේ දේවල් ගෙනාවා. දැන් බලන්න අර අපේ ජාතික ගීය, ජාතික ගීයේ නමෝ නමෝ මාතා. ඔය බමුණන්ගේ මතයක් තිබුණා මේ නයන්නෙන් නමක් ආරම්භ කරන්න හොඳ නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද මේ ධර්මයේ දැන් නමෝ තස්ස කියලා ආරම්භ කරන්නේ නයන්නේ. නමෝ බුද්ධාය කියන බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා අපි කියන්නේ නයන්නේ. ඉතින් බමුණු ඉන්දියාවේ බමුණු මතයක් ගෙනාව මොකද්ද? නයන්නේ යමක් ආරම්භ කරන්න නරකයි. ඉතින් අපේ රටටත් ওই බමුණු මත ආවනේ. ඉතින් අපේ රටෙත් අර නමෝ නමෝ මාතා කියන්නේ නැතුව අප ශ්‍රී ලංකා මාතා කියවා. මොකද අර නයන්නේ ආරම්භ කරන්න නරකයි කියලා. ඒක ඇත්තටම අපි දන්න දෙයක්. ඒ නිසා මේ වගේ බමුණු මත ඇවිල්ලා තියෙනවා ඒවා අපි අයින් කරගන්නට ඕන මේ සැබෑම මේ ධර්මයේ කියවලා අපි මේවා තේරුම් කරගන්නට ඕන. ඒ නිසා එවිදින්නම් අතුරෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? මහා සංඝරත්නය. ඊළඟට පින්නතුනේ කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ වන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැන් අපිට කාල වේලාව ඉක්ම ගිල්ල තියෙන්නේ. එතකොට කතා කරන්නන්ගෙන් කවුද ශ්‍රේෂ්ඨ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බණ කියනකොට පුදුම විදිහට පින්නතුන් පහදිනවා. උන්වහන්සේගේ හඬ පුදුමාකාර හඬක්. ඒ බණ අහන්තිඳ ගන්න දුස්සීලයි නැගිටින්නේ සිල්වන්තයන් බවට පත් වෙලා. ඒ බණ අහන්තිඳ ගන්න අකාරුණිකවන්තයන් නැගිටින්නේ කාරුණිකයන් බවට පත් වෙලා. ඒ බණ අහන්තිඳ ගන්න අදාන්ත පුජ්‍යලෝ නැගිටින්නේ සුවිනීත පුජ්‍යලයන් බවට පත් වෙලා. ඒ බණ අහන්තිඳ ගන්න කෙලෙස් කඳු ගැහිච්ච පුජ්‍යලයෝ නැගිටින්නේ නික්ලේශී මහා රහතන් වහන්සේලා බවට පත් වෙලා. ඒ තරම්ම නිර්මලයි මේ ශ්‍රී සද්ධර්මය. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ හඬ තමයි උතුම්ම හඬ. ඒ අනුව පින්නතුනේ දැන් අපේ කාල වේලාව හමාරයි. එනිසා මේ ගාථාව කවදාකවත් අමතක නොවන විදිහට හිතේ තියාගෙන පාඩම් කරන්නට වටිනවා. මොකද උඩට නගින දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨයි, පහළට වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ප්‍රධානයි, ඇවිදින්නන්ගෙන් මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි, කතා කරන්නන්ගෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඉතින් මෙන්න මේක හොඳට මතක තියාගෙන ජීවිතේ කවදාකවත් අමතක නොවන විදිහට මේ ගාථාවට අනුව අපි වැඩ කළොත් අපිට ඒකාන්තයෙන් මේ නිර්වාණ ධර්මයේ තාම ඉක්මනින් සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඉතින් අරෝ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති